බනහනකොට හොඳම හිරියව්ව මොකද්ද කියලා කිව්වම පරියංකෙන් වාඩි වෙන එක. ඒක හොඳට තේරෙනවා යාට. කමටහන් ගන්න ආචාර්යවරයෙක් ඉදිරියේ ශිෂ්‍යෝ හැමෝම මේ පරියංකෙන් ඉන්නේ. අපි පොඩි කාලේ මෙටි. ඇයි කියලා ඇහුවාම අපේ කයේ ලේ වැඩිපුරම තැම්පත් වෙන යට. වතුර වැඩිපුර රැඳෙන්නේ කයේ යටනේ. ඒතකොට බත් කැන්ඩාවල තමයි වැඩිපුර ලේ රැඳෙන්නේ. ලේ වැඩිපුර රැඳෙන්නේ කකුලේ නම් උඩට ලේ හඩු නම් 100 හඩුයි. මොලේ ක්‍රියාකාරීත්වයට ලේ අඩු වෙනවා. ඇයි වැඩිපුර ස්ටොක් එකේ තියෙන පල්ලය. පරියංකට ගියාම ලේ වැඩිපුර තියෙන උඩ. එහෙනම් ඉන්ද්‍රියන් වලට හොඳට ලේ හම්බ වෙනවා. මොලේට හොඳට ලේ යනවා. තී තියෙන දේ හොඳට තේරෙනවා. කලින් 10%ක් තේරුණා නම් දැන් 15%ක් තේරෙනවා. හොඳට ආන් කියලා හොඳට නිදැල්ලේ විවේකයෙන් බනහලා බලන්න තේරෙන්නෙම නැහැ. විවේකයෙන් බනහලා බලන්න බන තේරෙන ප්‍රමාණය අඩුයි. ඇයි? අර ලේවල ප්‍රතිසතේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනකොට මොළේට ඒක වැටෙන්නේ ඒ නිසා ඒ ආචාර්යයන් වහන්සේ දේශනා කරන තැන්වල අපේ ගුරුවරු දේශනා කරන තැන්වල පොළව තියෙන්නේ. මැටි ගාල ලස්සනට අදලා තියෙන ඔක්කොම පොළව. පත් කඩේ දාලා බිම වාඩි වෙන කිසිම කෙනෙකුට ආසන නැහැ. කකුල් අමාරු කොන්ද අමාරු ඒව එකක්වත් වළංගුනේ. එහෙම අමාරු නම් ගෙදර යන්න කියනවා. ප්‍රශ්නයක් නැහැ. මට ටික බිමින් අමාරු. ආ ගෙදර ගිහලා පුළුවන් කාලෙක එන්න කියලා ගෙදර පිටත් කරනවා. එයාට ඒ වෙන උත්තර නැහැ. කකුල ටිකක් අමාරු සනීප කරගෙන එන්නකො මාස 6ක් වෙන. එන ඊළඟ බැච් එකට එන්නකො කියලා එහෙම පටවනවා. එයාව තියාගන්නේ නැහැ. අමාරුයි මරි ඉන්නවනම් එයාට ඒක කියලා දෙනවා. ඒක තමයි මා කරුණාව. එයාට අමාරුයි කියලා එයාට රෝද පුටුවක් දෙනවා. මෙයාට අමාරු කියලා මට හඳක් දෙනවා. මෙයාට අමාරු ආජිප්පුවක් දෙනවා. මම ඔක්කොම ගොරවනවා. දැන් කාටද දේශනා කරන්නේ? කපුටන්ට. ඇයි? බනහන්න කෙනෙක් නම් මම ඔක්කොම බුදිනේ. එහෙම ඒ ගුරුවරු එච්චර දුර්වල නැහැ. හරි මේ ගැඹීරයි. අද අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ බුදියාගෙන ඩ්‍රයිවිං කරගෙන. දැන් ඩ්‍රයිවිං කරනකොට බනහනකොට එයා සිග්නල් කරේ අවදානම වැඩියෙන් තියනවාද? ට්‍රැෆික් එකේ රාලාම කියන්නේ දඩකොළ දෙයි කියලා එයාට 100 වැඩියෙන් තියනවාද? මේ කියන චතුරාර්ය කරේ වැඩි ප්‍රතිශතය තියනවාද? අර රාලාම කරේ 100 වැඩිපුර තින්නේ. හොඳටම හොඳයි. වාහනේ නවත්තලා රාලාමේ දිහා බලන ඉන්න එක හොඳට සිහිය වැඩෙනවා. දැන් දඩකොල දෙයි දැන් දඩකොල දෙයි කියලා මෙයා පැයෙන් පැයට 100න් ඉන්නවා නම් බන නැවත්තුවා රාලාමිදී අත් දෙක දනගෙන බලාගෙන හිටියා 100 හොඳට වැඩෙනවා සිග්නල් එක අතනින් වැටුණා මෙතනින් කාපාට වුණා කොළපාට වුණා මේක නම් වැඩි ප්‍රතිනේ බන නැවත්තුවා බැස්සා කල ලයිට් එක දිහා බලාගෙන ඉන්නවා 100 හොඳට වැඩෙනවා එයාගේ 100 වැඩිපුර තියෙන කල ලයිට් එකේ මාර්ග නීති වලට නම් බණ වලින් යට වැඩක් නැහැ. බණවාර 5000 කැව්වත් එයා සෝතාපන්න වෙන්නේ අර වාඩි වෙලා දෙක පියාගෙන හරියට ශ්‍රවණය කරන එක්කෙනෙක්. එක බණක් නෙමෙයි. බණ පටන් අරන් විනාඩි 15යි සෝතාපන්නයි. මෙයා ඩ්‍රයිවිං කර කර බණවාර 5000 කාලා තිනවා. සතපක් වැඩක් නැහැ. ඇයි එයාගේ 100 තිබිලා තින්නේ අර රාලාමි කෙරේ අර මාර්ග සංඥා වලටයි කලලයිට් වලටයි. ඒ 100න් වැඩක් නැහැ. ධර්මයේ ශ්‍රවණය කරනකොට බිත්තියට කය ඒත්තු කරන්න එපා කියනවා. ඒ ඒ ශාලාවේ කෙරවලට යන්න බෑ. තානම් අඩි දෙකක් කෙරවලේ දෙපැත්තේ තියෙන්න ඕනේ. තානම් මේ මත දික් කරාම මේ ඇඟිල්ල අරන් එක්කන වදින්න බෑ. ඉඩ තියෙන්න ඕනේ. පරියන්ක උජුකායේ ඕම තියෙන්න ඕනේ. ඒත් වෙන නැමෙන්න මොකවත් බෑ. කොන්ද කෙලින් තියෙන්න ඕනේ. පරියන්කෙන් එන්න ඕනේ. පත්කඩේ ඉන්න ඕනේ. දැන් එයාට පිටිපස්සට හේතු වෙන්නත් බෑ. ඉස්සරහට හේතු වෙන්නත් බෑ. එක ඉරියව්වක ඉන්න ඕනේ. හොඳට ඇහෙනවා. දැන් වෙන අරමුණු මොකවත් නෑ. බාගේ බිත්ති තියෙන්නේ. හැබැයි බිත්තියෙන් එළියට පේන්නේ ඇයි? හඩි හතරක් විතර උසයි. වාඩි නම් මොකවත් එළිය පේන්නේ එදාට පේන්නේ ගුරුවරයයි. අර ඉස්සරහින් ඒ ඒ තපස්වර විතරයි. ඒක හොඳට ශ්‍රවණය කරන නියමයට හැයනවා ඒක. හරියට හැයනවා. කෑම කකා බනහනවා. පත්තරේ බලාගෙන බනහනවා. මේකේ තියෙන්නේ මොකද්ද? හාවල් තැනක මංකොල්ලයක්. බලන්නක මාර ප්‍රශ්න රටේ අර බනහාගෙන මේකක් කියවනවා. බන හැයිද? වැඩ කරන උයන ගමන් බනහනවා. දැන් උයන ගමන් බනහනකොට සීනි දානවා ලුණු වෙනුවට. දානවා. අබ කුඩු දාලා මිරිස් කුඩු වෙනුවට. දැන් කෑම කාටවත් කන්න බෑ. එයා හරියට බනහලා. කෑම උයලා ඉවර වෙනකොට හරියට ලුණු ඇඹුල් වැටිලා හරියට කෑම ටික උයවෙනවා නම් ඒ කියන්නේ එයා බන අහලා නැහැ. ඒකනේ කෑම හරියට උයලා තින්නේ. කෑම කන පිටකින් බලනකොට මේ කරපින්චාර මේ ඔක්කොම ටික කපලා ඔද්දට දාලා නේක බතට දාලා. බතට දාන්න ඕන ලුණු ටික සිංක් එකට දාලා. මේ විදිහට වෙනවා නම් එයා බන හරියට ආලා. එහෙම වෙන්නේ නැහනේ. කෑම වෙනදට වඩා රසයිනේ. පිළියෙලට තියනවානේ. ඒ කියන්නේ යා බණ අහලා නැ බණට නිග්‍රහ කරනවා. ලෞතර බුදුවරු පාල කරන රාතන් වහන්සේලා දීකරණේ බණට යා අපාස කරනවා. ලුණු ඇඹුල් හරියට දානවා. අර ලුණු ඇඹුල් තරමටවත් ඒ බණට ගෞරවයක් දීලා නැහැ. උයන ගමන් බණහන එකෙන් එයා කරන්නේ ඒ බණේ තින වටිනාකම, ඒ සද්ධර්මයේ තින ඒ ගෞරවය කෙලසනවා. තමන්ගේ මිනිසත් භවයේ Nirodhයට යම්කිසි පණිවිඩයක් එනවා නම් ඒක තථාගතයන් වහන්සේගේ ගුරුවරයා නම් බුදුවරුත් බී කරන ගුරුවරයාට අපි මොනතරම් ගෞරවයක් කළ යුතුද සියලු වැඩ නවත්තන්න ඕනේ ගිලම්පස වළඳන්න ඕනේ එක්ක බණ කලින් නැත්තම් බණ ඇව්වට පස්සේ කන ගමන් බණ අහනවා නම් බොන ගමන් බණ අහනවා නම් මේකේ රස දැනෙන එක තප්පරයට හරි අරක කැඩෙනවා මේක වළඳනකොට මේක තියෙන රස වලට ඇඹුල් වලට සීනි වලට පොඩ්ඩක් හරි සිය යනකොට ඒ තප්පරේටරේ අරක වෙනස් වෙනවා කන ගමන් බනහනවා නම් කාලා ඉවර වෙනකම් බන කියන්නේ බොන ගමන් බනහනවා නම් බීලා ඉවර වෙනකම් බන කියන්නේ වාහනේ එලවනවා නම් එලවලා ඉවර වෙනකම් බන කියන්නේ පොතක් පත්තරයක් බලනවා නම් ඒක බලලා ඉවර වෙනකම් බන කියන්නේ වැඩක් කරනවා නම් ඒක කරලා ඉවර වෙනකම් බණ කියන්නේ ඒ බණෙන් වැඩක් නෑ ඒක නින්දාවක් අද මේ தත්යෙන් තමයි අපි හැමෝම බණ අපි ධර්මයේ ශ්‍රවණය කරන්න පුරුදු වෙලා ඉන්නේ ඒ මොනරු වැඩක් කරන ගම ඒ කියන්නේ ඒ වැඩේ අපිට වැදගත් නෑ අපේ Nirodha Samapattiyට වඩා සසර විමුක්තියට වඩා මේ හැමදේම නිදාසීමට වඩා අර වැඩේ අපට වටින. ඒකනේ මේක කරගෙන අරකට කරන්නේ. මේ විදිහට ගියා මිනිස්සු හරක්කු බිබිත් බනහනවා. ඉතින් අමාරුට හරක්කු බොනවා. බනහාගෙන බොන්නේ. මිනිස්සු හොරකම් කරනවා. ඊයපෝන් එකෙන් බනහාගෙන. බනක් දාගෙන තමයි මනුස්සයා ලොක් එක කඩන්නේ. ඇයි මේ විදිහට දැන් පස්පව් කර කර බනහන කර්තමයට එනවා. දැන් ඩ්‍රයිවිං කර කර බනහන කෙනා, උය උය බනහන කෙනා, දුව දුව බනහන කෙනා. උදේ පාන්දර වෝකින් යනවා. පාරේ බීච් එකේ ඒත් බනහාගෙන. එතකොට මේ මෙන්න කෙනා පස්පව් කර කර බනහන් නැති වෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ? ඒකත් එතනින්ද වෙන්න පුළුවන්. ඒකත් වෙන්න පුළුවන්. මිනිස්සු දෙන්නේ සාකච්ඡා කරන අරේ බන යනවා. මේ මිනිසත් භවයේ Nirodhයට විශේෂ බණක් යන්නේ. මිනිස්සු කතා කර කර බනහනවා. මිනිස්සු දන්නේ නැහැ ධර්මය කියන්නේ මේ මා විශ්වයට වඩා වටින එකක්. තථාගතයන් වහන්සේත් নমස්කාර කරනවා උන්වහන්සේගේ ගුරුවරයා වන ධර්මයට. එවැනි උත්තරීතර ධර්මයට තමයි මේ නිඳා කරන්නේ. තේකෝපේ වටිනව අර බණවලට වඩා. ඒ නිසා තමයි තේබිබී අර කාන්නේ. මේක පෙවෙන පෙවෙන හැම මොහොතෙම තප්පර 3 4 3 4 3 4 බලනකොට පැය භාගයක් විතර අර බණෙන්නේ මේ 100 තින්නේ තේවල. ඒ නිසා තමයි මේ ධර්මයේ යහ දෙන්නේ නැත්තේ. මේ ධර්මයේ අපේ සිත්වල පීඩන්නේ නැත්තේ. ඒ නිසා තමයි මාර්ගඵල පාළ වෙන්නේ නැත්තේ. ඇයි? ඒ ධර්මයට ගරුත්වය දීලා නැහැ. හදවතින් ඒ ධර්මයට එකඟතාවයක් නැහැ. එතකොට කොහොමද ඒක පීඩන්නේ? හොඳට 100ෙන් ශ්‍රවණය කරපු ශිෂ්‍යයා තමයි විභාගේ හොඳට පාස් වෙන්නේ. 80ෙන් ඉන්න කෙනා පේල් වෙනවා. දැන් අපි හැමෝම පේල් වෙලා. ඇයි? මාර්ගඵල නැහැ. හොඳට 100න් ආපු හැමෝම මේ වෙනකොට පිරිනිවන් පාලා. සසරෙන් එතර වෙලා. ඇයි අපේ විභාගවල අපි පේළුනේ මිනිසත් භවයේ භවයේ විභාගය ඇයි අපි අසමත් උනේ? නිවැරදිව ශ්‍රවණය කළේ නැහැ. වැඩ නවත්තලා ඒකට මුල්තන දුන්නේ නැහැ. මූලාසනේ දුන්නේ ඒ ධර්මාසනයට අපි ගරු කළේ නැහැ. ඒ ධර්ම ගෞරවය අපි තුල තිබුණේ ඒ දුර්වලකම් අඩුපාඩු නිසා අදත් අපි පුතුජනයි. එටත් පුතුජනයි. ඇයි ඒ ධර්මයට අපි නිନ୍ଦାපාස කරාම ඒ ධර්මය කවදාවත් අපිව නිදාස් කරන්නේ නැහැ විශ්යෙන්. ඒ ධර්මය අපට පීඩ වෙන්නේ තථාගතයන් වහන්සේගේ බණ තථාගතයන් වහන්සේටම දේශනා කරනකොට උන්වහන්සේ බිම ආසනයට එනවයි ඒ ධර්මයට ගරු කළ යුතුයි. ඒ ධර්මාසනයට බුදුවරුත් ගරු කරනවා. නමුත් අපි ගරු කරන්නේ නැහනේ. හිතගෙන බනහනවා. වැසිකිළිය මිනිස්සු වැසිකිලි කරනවා ඉයපොන් එකෙන් බණ අහගෙන. කොහොමද ඒ බණේ මිනිසාට පීඩ වෙන්නේ? ඒ මිනිසයා කොහොමද නිරෝධයටපත් වෙන්නේ? ඒ මිනිසයාට ඒ ධර්මයෙන් වැඩක් නැහැ. උයන ගමන් එළවලු කපන ගමන් ආල්ලෝදන ගමන් බනවනවා. ආල් හරියට ඇදෙනවා. බන ටික හරියට ඇෙන්නේ බන ටික හරියට ඇෙනවා. ආල් ටික ඇදෙන්නේ එක්කෝ ආල් හොදන්න බන අහලා එක්ක බණ අහන්න ආලෝදලා උයලා ඉවර වෙලා මේ ලෝකයේ හැමදේටම වඩා වටින්නේ අපගේ මිනිසක් භවයේ විමුක්තිය නිර්මාණය කරන ධර්මය. ඒකට මූලාසනය දෙන්න එපාය. මුළු හදවතින් ඒකට নমස්කාර කළේ ගෞරවය අපි දෙන්න එපාය. රාතන් වහන්සේලා දී කරන බුදුවරු දී කරන ධර්මයට අපි කරන්නේ මේ වගේ අපාසයක් නං නින්දාවක් නං මේ ශාසනය නෙමෙයි කිසිම ශාසනයක ඒ ධර්මෙන් අපට පීඩක් ලැබෙන්නේ නැහැ. බුදුවරුන්ට ගරහැරුවාම අපි බුදු වෙන්න හදනකොට ඒක පරිසම් දෙනව නේද? කාශ්‍යප බුදුහාඳුරෝ දිහා දැකලා ඒ ඒ ජෝතිපාල මානවකයානවා මේ මුඩුමානට මොන බුද්ධත්වයක්ද කියලා. ඒ බුද්ධත්වය ඒ ජෝතිපාල මානවකයා ගන්න හදනකොට සිදුවත් කුමරට අවුරුදු 6ක් යනවා. ඇයි? බුද්ධත්වයට ගහාපු නිසා ඒ බුද්ධත්වය ලැබෙන්න ඒ දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ. ඒ දුක් විඳින්න ඕනේ. එහෙනම් අපි ධර්මයට ගරහනකොට නිඳා කරනකොට, අපහාස කරනකොට, අගෞරව කරනකොට, ඒක අව탁සේරු කරනකොට ඒ ධර්මයේ පිට ලැබෙන්න නම් ඒ වන්දිය දැන් අපි ගෙවන්න ඕනේද නැද්ද? ඒ නිසා තමයි නේරාංජනා නදිය වැලි වලට වඩා අපි ඉපදෙන්නේ. කිසිම භවයක ධර්මයට නිසි ගෞරවය දෙන්නේ ඒ නිසා ඒ ධර්මයෙන් පිට ලැබෙන්නේ ඒ ධර්මය අපිව නිදාස් කරන්නේ ඒ නිදාස අපට ලැබෙන්නේ ඒවත් අපේ මේ ආර්ය මාර්ගයේ යනකොට අපේ තියෙන දුර්වලකම් අඩුපාඩු සාමාන්‍ය ප්‍රවෘත්තියක් වාගේ නිකන් රූපවාහිනිය යන වැඩසටහනක් වාගේ ඒ ධර්මයක් වැඩසටහනක් බවට පත් වෙලා ප්‍රවෘත්තියක් බවට පත් වෙලා ඒක අපේ විමුක්තියේ යතුරු ඒ සද්ධර්මය තමයි මේ සංසාර දුකේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ. ඒකට අපි දීලා තින්නේ අර සාමාන්‍ය ප්‍රවෘත්තියක වටිනාකම. පත්‍රයක තියෙන ඒ විස්තරයක වටිනාකමක් දීලා තින්නේ දුර්වලකමක්. නිදාගෙන බනහන කෙනාට කවදරි නිවන් දකින්න වෙන්නේ නිදාගෙන තමයි යාට. ඇයි? එච්චර ඉමින් යට යන්න වෙන්නේ. ඒ ධර්මයේ ඒ තරම් ඉමින් යට ප්‍රතිඵල දෙන්නේ. ධර්මයක් ශ්‍රවණය කරන්න පුංචි කාලේ අපි යනකොට අපිට මතක අවුරුදු 3ක් 4ක් වාගේ. ඒ දේශකයන් වහන්සේ ළඟට නිකන් යන්නේ මූණකට අතපය ඔක්කොම ඕදනවා අපි. පිරිසිදු රෝදලා අලුතෙන් අපි ඒ වේට්ටි ඇඳගෙන බොහොම ලස්සනට ගෞරවයෙන් යා ළඟට යනවා. ගිහිල්ලාට වදිනවා ඉතින්ලාම නමස්කාර කරලා පත්කඩේ දාලා වාඩි වෙලා විනාඩි 10ක් විතර නිස්කලංක වෙන්නවා ආනාපාන වඩනවා අපි වඩලා සිත තැම්පත් කරගන්නවා ඒ ධර්මය මොනවද දන්නේ කියන්නේ නැ මොනවා කිව්වත් ඒක හරියට ආගන්න මේ මනස හරියට නිරවුල් කරගන්නවා බාහිර දේවල් ඔක්කොම නිදාස් කරලා අපි හැමෝම ඇස්සරියම ගුරුවරයා දන්නවා දැන් ආනාපාන කරලා සිත තම්පත් කරලා මේගොල්ලෝ ඔක්කොම දැන් සූදානම් බණාන්න ඊට පස්සේ තමයි පටන් ගන්න දේශනාව අදටත් ඒ හැම මාසෙම හැම දිනෙම උදේද දවල් දවසද ඒ බණ හැම එකම එකින් එකට එකින් එකට මතකේ තියෙනවා. ආවල් අවුරුද්දේ ආවල් මාසේ ආවල් දිනේ මොනවද කිව්වේ පුතා කිව්වම ඒ අටක් ගලේ බණ ටික කියනවා. ඇයි? ඒක බොහොම නිවැරදිව අහගෙන ඉඳලා තිනවා. නිර්වුල්ව ඉඳලා තිනවා. පෑදිලි මනසෙන් නිස්කලංකව ඉඳලා ශ්‍රවණය කරලා තිනවා. ගිය මාසේ ආපු බණ දැන් මතක නැහනේ. ගිය සතිය ආපු එක දැන් මතක නැනේ. ඊය ආපු බණ ටික දැන් මතක නැනේ. ඒ කියන්නේ අපි ඉඳලා තියෙන අවිද්‍යාවනේ. හඳුනාගත්තේ නැති විද්‍යාව උප්පරිම රජ කරනවනේ. මොනතරම් දුර්වලකමක්ද? මේවා කවදද නිවැරදි කරන්න යන්නේ අපි? ආවෙ නම් නිවන් දකින්න තමයි. හැබැයි නිවන් දකින්න වැඩපිළිවෙල මේම වෙන්න බෑ. මේක නිවන් මාර්ගයක් වෙන්න බෑ. මේම නිවන් දැක්කේ කොහමද? එහෙම නිවන් දැකපු කෙනෙක් හම්බෙලා නැහැ. අවිද්‍යාව වඩන කට්ටිය කොහොමද නිවන් දකින්නේ? විද්‍යාව වඩන කට්ටිය නිවන් දකින්නේ එහෙමයි අපි ආලත් තියෙන අපි දැකලා තියෙන්නේ. දැන් මේක අවිද්‍යාව වඩන ගමන් කියන අපි නිවන පතනවා. පැතුවට කොහොමද ඒක ලැබෙන්නේ? ඒකට අදාළ වැඩ කෙරෙන්නේ නැහනේ. ඔක්කොම තියෙන අවිද්‍යාවේ වැඩ. ධර්මයේ ශ්‍රවණය කරනකොට අනිවාර්යයෙන්ම චීවරය පැවිද්දාගේ හැඟේ තියෙන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරනකොට හරියට පිළිවෙලට හැඳගෙන ඉන්න ඕනේ. උඩුකය නිර්වතින් බනහන්නේ බාගෙට හැඳගෙන බනහන්නේ සමහරට ගෙවල් වල ඉන්නකොට අපි බාගෙට ඇඳගෙන ඉන්නේ. දේශකයන් වහන්සේ මෙතන ජීවමානව නැහැ කටහඬ විතරයි. ඒ නිසා අපි ඒක බාගෙට ඇඳගෙන ආනවා. ඒකත් ඒ කටහඬට කරන ගගෞරවයක්. දේශකයන් වහන්සේ ඇත්තටම මෙතන වැඩ ඉන්නවා. මේ මට උන්වහන්සේ ජීවමානව ධර්මයක් දේශනා කරනවා. එහෙනම් මම මේ කොට කලිසමත් එක්ක කොහොමකින් වාඩි වෙනවද? අඩ නිර්වති මම මේ ධර්මයට සවන්නේ නෑ. මම පිළිවෙලට ඉන්නේ. එහෙනම් පිළිවෙලට ඇඳ ගන්න ඕනේ. අතපය ලස්සනට හොද ගන්න ඕනේ. නිදිමත ගතිය තියනවා නම් මූණ ටිකක් හොද ගන්න ඕනේ. ඇයි? මේක 100ෙන් ආන්න ඕන එකක්. මේක 80ෙන් ආන එකක් නෙමෙයි. තැබෑරුමේ බීලා දෙන්නේ සාකච්ඡා කරන එකක් නෙමෙයි. මේක 100ෙන් ආන්න ඕන එකක්. එහෙනම් නිදිමත ගතිය අයින් කරලා හොඳට මූණකට ඕදලා පෑදිලිලා හොඳට වැඳගෙන අත් දෙක වාගෙන අර ධර්මයේ සම්පූර්ණයෙන් ශ්‍රවණය කරුවොත් ඒ ධර්මයට ගුරුවරයෙක් වෙනවා. ඒ ධර්මයේ කවදාරි දවසක යව සසරෙන් එතර කරවනවා. ගෞතම බුදුහාඳුරෝ ඒ සිදුවත් කුමරු සතරෙන් එතර වුණා වාගේ 80 මා ශ්‍රාවකයතර වුණා වාගේ කෝටි ගණන් අය නිරෝධ සමාපත්තියෙන් පිරිනුවම් පෑවා වාගේ අපි කවදාද දවසක ඊතර වෙනවා ඒ ධර්මය අපට පීඨ වෙනවා ඒකට කියන ධර්ම ගෞරවය කියලා. සංඝ ගෞරවය තියෙනවා. ආම්දුරුකමක් දැක්කම අපි නැගිටිනවා. හැබැයි ධර්මයට අපි ඒ ගෞරවය දෙන්නේ නැහනේ. ඒ සංඝ බී කරන්නේ තර ධර්මය. සංඝයාටත් ඉයලින් ඉන්න එකක්, බුදුවරුන්ටත් ඉයලින් ඉන්න එකක්. ධර්මය කියන එක. එහෙනම් අපිට ඊට වඩා ගෞරවයක් ඒකට තියෙන්න ඕනේ. ධර්මයක් ඇයෙනවා නම් සාකච්ඡා කරන්නේ නැහැ. ධර්මයක් ඇහෙනවා නම් වෙන වැඩ කිසිම දෙයක් කරන්නේ ඔක්කොම වැඩ නවත්තනවා. ඒකට මුල් තැන දෙනවා. ඒ ධර්ම ගෞරවයේ තියෙන කට්ටිය තමයි ආර්යවරු. ඒ ධර්මයේ ඒ ගෞරවයේ තියෙන කට්ටියට විතරයි ඒ ධර්ම අවබෝධ වෙන්නේ. අනිත් අයට අවබෝධ වෙන්නේ නැහැ. අඩුපාඩු නිවැරදි කරගන්න. අපිලිවෙලට ධර්මයේ ශ්‍රවණය කරනවා නම් පිළිවෙලට ධර්මයේ ශ්‍රවණය කරන්න. බාහිර වැඩකුත් එක්ක ධර්මයේ ශ්‍රවණය කරන දුර්වලකම් තියෙනවා නම් ඒ අඩුපාඩු නිවැරදි කරගන්න. වෙන වැඩ කරනවා නම් ධර්මයේ ශ්‍රවණය කරන්න එපා. ධර්මයේ ශ්‍රවණය කරනවා නම් වෙන වැඩ කරන්න එපා. ඒක ධර්මයට කරන අපාසයක්. ලෝතර බුදුවරු බී කරන ධර්මයට කරන නින්දාවක් අගෞරවයක්. ඒ නිසා තමයි අපි තාම මාර්ගඵලවලටපත් උන්නේ නැත්තේ. තාම අපිට නිවන් දකින්න බැරි උනේ. අපි මෙච්චර දුර්වල වෙලා ඉන්නේ. ඇයි මෙච්චර අපිට ප්‍රඥාව අඩු? ප්‍රඥාව කියන්නේ මොකද්ද? ධර්මාවබෝධය. ඇයි ඒ අවබෝධය අපට එන්නේ නැත්තේ? ඒකට ගරු කරන්න එපාය. ඒකට ආරාධනා කරන්න එපාය. ඒක අපේ චරිතය බවට පත් වෙන්න එපාය. ඒකපත් වෙන්න බෑ. අපි ආව අතේ දුරින් අපි ආශ්‍රය කරන්නේ. සැබෑ ප්‍රඥාව යනු ධර්ම ඥානය. මෙච්චර ධර්මයට අගෞරව කරනවා නම් ඒ ඥානය අපිට පාළ වෙන්නේ කොහමද? බන වැඳලායි හාන්නේ. සාදුකාර දීලායි බණ නවත්තන්නේ. ගරු කරනවා. බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්න කිසිම වැඩක් කරන්නේ ඒ ගෞරවය අපි තුල කවදාද හටගන්නේ? එදාට විමුක්තියේ දොර අපට හැරෙනවා. ධර්මයේ දන්නවා. මෙයා මට ගරු කරනවා. මෙයා මාව පිළිගන්නවා. මෙයාට මං උදව් කරන්න ඕනේ. මොනවද මං කර උදව්? නිරෝධ සමාපත්තිය එයා තුල නිර්මාණය කරනවා මම. මේ නාම රූපලි මෙයාට නිර්මාණය කරලා දෙනවා මං උදව් කරනවා. දන්නේම නැතු මාර්ගඵලවලටපත් වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපි හැමෝම කැමති. චතුරාර්ය සත්‍ය කියන්නේ සද්ධර්මය. හැබැයි බණහන්නේ කෑම කපා. බණහරන්නේ කන් ආරාර. බණහන්නේ දත්ත ආරාර. කොහොමද චතුරාර්ය වැටෙන්නේ? මෙච්චර ධර්මයට අගෞරව කර කර ඒ ධර්මයේ වැටේවා වැටේවා කියලා කෑ ගැව්වම වැටෙයිද වැටෙන්නේ අතුරට ගගා අතුරට බැන බැන අතුරගේ උදව්වක් කිල්ලුවම ලැබෙයිද ලැබෙන්නේ නැහැ ඒ වගේ වැඩක් මේ කරන්නේ. බනට අපාස කර කර නිඳා කර කර චතුරාර්ය අවබෝධ වේවා පටිච්ච සමුප්පාද අවබෝධ වේවා කියවට එහෙම පහළ වෙන්නේ නැහැ. ළඟින්වත් යන්නේ ධර්මය. ඇයි? උදේ ඉඳලා රැ වෙනකම් ධර්මයට අපාස කරනවා. කොහොමද ඒ ධර්මයේ වැටෙන්නේ? අවබෝධ වෙන්නේ? උදේ ඉඳලා රැ වෙනකම් ධර්මයට ගහනවා. කොහොමද ඒ ධර්මයෙන් අපිට විමුක්තියක් ඇදෙන්නේ? ධර්ම ගෞරවය දෙන්න ඕනේ. ඒවා අපේ මිනිසත් බවවල ලොකු ලොකු අඩුපාඩුකම් දුර්වලකම් අපි නොදැනුවත් මේ වෙනකොටත් ඒ වැරදි අඩුපාඩු කරනවා නිවැරදි කරගන්න මේ භවයේ පිරිනිවන් පාන්න වැඩ කරන්න මේ අඩුපාඩු නිවැරදි කර ඉතෙනවා අපට වැඩ නිමා වෙයි කියලා. දරුවන් සරණයි